ධර්මානුශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ සමන්තා චක්කවාලීසු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 අපමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතහාමතා සතු සතු උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් নমස්කාරය වේවා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 සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටිනා ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා මා මාතෘකා කරගත්තා ධම්මපද පාළීහි සඳහන් අප්පමාද කියන වර්ගයේහි සංග්‍රහ වෙලා තිබෙන ගාථා ධර්මයක්. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමීයන්ති යේ පමත්තා යථා මතා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ උන්වහන්සේ එක්තරා කලෙක ഘോഷක මහ සිටුවරයා විසින් හදපු ഘോഷිතාරාමයේහි වැඩ වාසය කරන කලෙක ഘോෂිතාරාමයේ පිහිටලා තිබුණේ කොසබෑ නුවර. කොසබෑ නුවර ඒ කාලේ රාජ්‍ය කලේ උදේන කියන රජ කෙනෙක්. මේ රජතුමාට හිටියා අග්‍ර මහේෂිකාවරු තුන් දෙනෙක්. සාමාවති වාසුල දත්තා මාගන්ධියා කියලා අග්‍රමහේෂිකාව තුන්දෙනෙක් හිටියා රජතුමාට. හැම අග්‍රමහේෂිකාවකටම එක මාලිගාව ගානේ 500ක් පිරිවර සමග අන්තපුරේ තමයි ඔවුන් වාසය කළේ. මේ සාමාවතියට පින්වත්නි පණිවිඩ අරගෙන යන දාසකම් කරන එක දාසියක් කියලා. සාමාන්‍යයෙන් මාලිගාවේ ඇතුළ පුරවලේ ඉඳලා ඒ මාලිගාවෙන් එළියට ඉන්න කිසිම කෙනෙකුට යන්න තහනම්. අග්‍රමහේෂිකාවකටවත් බැහැ. පරිවාර ස්ත්‍රියකටවත් බැහැ. ඒක රාජනීතිය. මේ අන්තපුරේ කියලා කියන්නේ අද සමහර දෙනෙක් හිතාගෙන ඉන්නේ අන්තපුරේ කියලා කියන්නේ මේ රජතුමාගේ ස්ත්‍රී නින්දනක් කියලා. ඒකෙන් සමහර අය විහිළු කරද්දි කියන්නේ. අන්තපුරේ කියලා කියන්නේ ඕනම රජ කෙනෙකුගේ නගරයක තිබුණ ප්‍රධාන නගරේ ඇතුළත පුරවේ පුරවරය සහ පිටත පුරවරය කියන පුරවරවල් දෙක. නගරේ ඇතුළත පුරවරය කියලා එක පුරවරයකුත් පිටත පුරවරය කියලා වෙනම පුරවරයකුත් පුරවර දෙකක් තිබුණා. ඒ ඇතුළ පුරවරය හඳුන්වන්නේ අන්තපුරය කියලා. ඒක හරියට අදි ආරක්ෂිත කලාපයක් වගේ. ඒ අන්තපුරේ තමයි රජතුමාට අවශ්‍ය කරන හැම දෙයක්ම තිබුණේ. රජතුමාගේ ප්‍රධාන ආරක්ෂකය ප්‍රධාන ඇත්තු ප්‍රධාන ආශ්‍රය ප්‍රධාන අමාත්‍යවරු රජතුමාට අවවාද කරන බ්‍රාහ්මණයෝ පඬිතේ ඒ වගේම රජතුමාගේ කාන්තාව පහරයවරු මේ හැම කෙනෙක්ම වාසය කළේ ඔය ඇතුළත පුරවරේ. ඒ ඇතුළත පුරවරේ තමයි ඒ රජතුමාගේ බහරයවරු තිබෙන්නේ. එමනේ මේ අන්තපුරේ කියලා කියන්නේ ස්ත්‍රීන් පමණක් ඉන්න තැනක් නෙමෙයි රජතුමාට අවශ්‍ය කරන හැම දෙයක්ම තිබිච්ච තැනක්. මේ සාමාවතියට උපකාර කරපු දාසියක් හිටියා. ඇයිගේ නම උත්තරා. නමුත් මිනිස්සු ඇයට කතා කළේ කුජුත්තරා කියලා. එහෙම කතා කරන්න හේතුවක් තිබුණා. ඒ තමයි ඇය උත්පත්තියම කුදුයි. කුදු ශරීරයක් තිබිච්ච නිසා ඇයට ඔක්කොම කතා කළේ කුජුත්තරා කියලා. ඇයි ඒ කුදු වී? ඇය කුදු බව ලැබුවේ ඇය පෙර කරපු අකුසල කර්මයක් නිසා. මොකද කරපු අකුසල කර්මය පෙර එක්තරා භවයක ඇය සිටු දිනයක් වෙලා උත්පත්ති ලැබුවා. එක දවසක් ඇය පසේ බුදුරජාණන් වහන්සේලා අටනමක් මුණ ගැහිච්ච වෙලාවක ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අටනමට පාත්‍ර ආධාරක අටක් පූජා කළා. මෙය මේ පින්කම කළා. පින් අනුමೋದනාව වුණා. නමුත් එක පසේ බුදුරජාණන් වහන්සේ නම උන්වහන්සේ ශරීරයෙන් කුදුයි. ඇවිදිනකොට කුදු ස්වභාවයෙන් තමයි ඇවිදින්නේ. දැන් මේ සිටුගියන්නේ නොයි නොයි දිනාට ගිහිල්ලා තමන් කරපු පින අනුමෝදන් කරනවා. මම මෙහිම අද පසේ බුදුරජාණන් වහන්සේලාට නමකට දන් දුන්නා. උන්වහන්සේලා මෙහිමයි දානේ වාරගත්තේ. එහෙන් කියනවා. හැබැයි Tamante හිතවත් අය හම්බුනයින් පස්සේ මෙහෙම කියනවා. එතන හිටපු එක නමක් නම් කුදුයි. උන්වහන්සේ ඇවිද්දි මෙහිමයි කියලා අඟපාල වෙනවා. අර පසේ බුදුහාමුදුරේ ඇවිදපු විදිය රංගපාල පෙන්නනවා. ආන් ඒ අකුසල කර්මයයි ඈත මේ භවී විපාක දෙලති. බලන්න. නින්දා කරනවා කියන එක කොහොමත් හොඳ දෙයක් නෙවෙයි. නමුත් නින්දා කරන එකේ පුරුදු ස්වභාවය නිසා ඇය ආර්යයන් වහන්සේ නමකට නින්දා කළා. අද සමහරලාට බලන්න ළමයි දෙමෝපියන්ට නිඳා කරනවා ගුරුවරුන්ට නිඳා කරනවා නොඑක් නොඑක් දිනාව ඔවුන්ගේ අඩුපාඩුකම් අනුකරණය කර කර කියනවා කරනවා ඒවා කෙනෙකුට හාස්‍ය උපදවන කරුණක් වෙන්න පුළුවන් නමුත් තමන් කරගන්නේ සසරට සසරට මහා කුසල කර්මයක් බලන්න මේ කාන්තාව මහා දානයක් දුන්නේ දුන්නු ආධාරකටත් පින්වතුනි අපි වගේම යකඩ ආධාරකටක් නෙමෙයි රත්තරන් වලින් අදුපුවක් ආධාරකටක් උල්ටා කළේ. එහෙම කරපු ඇය ඒ කර්මයේ විපාකයක් ඇටියට කුසල කර්මයක් එකට එවුවා. මම සඳහන් කළා මේ කුජුත්තර 16ක් කියලා. ඒ දාස භාවයටපත් වෙන්න පෙර කරපු අකුසල කර්මයක් තිබුණා. මොකද යකුසල කර්මය පෙර එක්තරා භවයක සිටු දියණියක් වෙලා උපන්න කලෙක ඒ ඇසුරු කරා එක්තරා රහත් තෙරණියක් සාමාන්‍යයෙන් රහතන් වහන්සේලාගේ ගුණයක් තමයි තමන් ලැබපු මේ අධිගමය කාටවත් ප්‍රකට කරන්නේ නෙවෙයි. ඒකට කියනවා අධිගම අල්පේච්ඡතාවය කියලා. සෝවන් වෙච්ච කෙනෙක් කවදාවත් සෝවන් වුණා කියලා ප්‍රකට කරන්නේ හරියට නිදානයක් ලැබපු කෙනෙක් ඒ නිදානය සංගවගෙන ඉන්නවා වගේ. රහතන් වහන්සේලා තමන් ලැබපු ඵලය හැම මොහොතකම කරන්නේ හඟවනවා. දැන් මේ කාන්තාව සිටුදියනේ ඇසුරු කරේ රහත් තෙරණියක් වුණාට Taman ඇසුරු කරන්නේ රහත් තෙරණියක් කියලා කාටවත් ප්‍රකට කරන්නේ නැහැ. ඒ නිසා මේ සිටුදියනේ දන්නේ නැහැ. දවසක් මේ සිටුදියනේගේ කාමරයට මේ තෙරණිය ආවා. ආපු වෙලාවේ දාසිය කාමරේ හිටියේ නැහැ. ඒ නිසා අර තෙරණියට කියනවා ස්වාමීනි මට ඔන්නෝය මේසේ උඩ තියෙන පළඳිනාව ගෙනල්ලා දෙන්න. මේසේ මත තියෙන පළඳිනාව මට ගෙනල්ලා දෙන්න. දැන් සිටුදීනියේ මේ කරුණ තෙරණින් වහන්සේගෙන් කරව ගන්න හදන්නේ සිහියෙන් අසහියෙන්. අසහියෙන්. මොකද උන්වහන්සේ රහත්ද නැද්ද කියන එක දැන ගැනීම නොදැන ගැනීම අදාළ නැහැ. නමුත් මේ දැන් මේ කටයුත්ත කරගන්නේ මේ ආර්යයන් වහන්සේ නමකගේ. බලන්න පින්වතුනි. භාග්‍යතුන් වහන්සේක අවස්ථාවකදී දේශනාවක් කරනවා සේවිතබ්බ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකෙදි කියනවා Tamanට වඩා ගුණයෙන් වැඩි අය ඇසුරු කරද්දී පරිස්සමෙන් ඇසුරු කරන්න ඕන කියලා. සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ගුණධර්ම වලින් වැඩි අය ඇසුරු කරද්දී පරිස්සමෙන් ඇසුරු කරන්නට ඕන. ඒක මොකද හේතුව? හේතුව තමයි පින්වත්නි තමන්ට වඩා ගුණයෙන් වැඩි අය ඇසුරු කරනකොට ඔවුන්ට අගෞරවයක් වුණු ඒ අකුසල කර්මය Tamanට සංසාරේ ගෙවන්න වෙනවා. බලන්න අද සමහර වෙලාවට දරුවෝ දන්නේ නෑ දෙමාපියන්ව ඇසුරු කරන්න. සමහර දරුවෝ දෙමාපියන්ට කොච්චර ගෞරව කරනවද බලන්න. කරට අත දාගෙන යනවා. දෙමාපියන්ගේ ඇඟට කකුල් දාලා ඉන්නවා. දෙමව්පියන්ට සමහරලාට විහිළුවට ගහනවා. දෙමව්පියන්ට නොඑක් නොඑක් නම් කී කිය ආමන්ත්‍රණය කරනවා. පින්වත්නි අම්මට ඔයා කියලා කතා කළොත් තාත්තට තාත්තේ කියන්නේ නැතුව ඔයා කියලා කතා කළොත් ඒ අකුසලයක්. ක්‍රියාවෙන් කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා කියනවා නම් අම්මට වඳිනකොට තාත්තට පිටුපෑවෙනවා. ඒකක් පවා. තාත්තට වඳිනකොට අම්මට පිටුපෑවොත්. ඒකක් පවා. පින්වත්නි, ඒ මට්ටමට පරිස්සම් වෙන්න අපි දේවාපිය අසුරු කරන්නේ. නමුත් අද සමහරලාට දේවාපිය අසුරු කරනකොට දරුවන්ට මේ සීමාව තුළ ඉන්න බැරිව සීමාවෙන් එහා ගිහිල්ලා බොහෝ අකුසල කර්ම කරගන්නවා. ඊළඟට ගුරුවරු ඇසුරු කරන්නේ ඒත් එහෙමයි. සමහර දරුවෝ ශිෂ්‍ය ගුරුවරු ඇසුරු කරනකොට ගුරුවරුන්ට නොඑක් නම් කියලා ආමන්ත්‍රණය කරනවා. ගුරුවරුන්ට විඳාපහස කරනවා. නොඑක් නොඑක් දේවල් ලියලිය ගුරුවරුන්ට අපහාස කරනවා. කොච්චර අපහාස නිඳා කරනවද? ඒ දරුවන්ට සංසාරයට කොච්චර දරුණු අකුසල කර්මයක්ද පින් උතුනේ රැස් කරගන්නේ? යමක් කරලා පස්සේ පසුතැවිලි වෙනවට වඩා ඒ දේ කරන්න කලින් හිතන එක තමයි පින්වත්නි වැදගත් වෙන්නේ. පින්වත්නි මෙන්න මේ කරුණ ඉතාමත් දින් වටහා ගන්න ඕන කරුණ. මනාකොට වටහා ගන්න ඕන කරුණක් තමයි මේ ධර්ම කාරණාව. ඊළඟට සමහර පිරිස හාමුදුරුවෝ ලැබුරු කරද්දී බොහෝ අකුසල කර්ම කරගන්නවා. හාමුදුරුවන්ට විහිළු කරනවා. සමහරට බොහොම මිත්‍ර හාමුදුරුවෝ ඇසුරු කරද්දී සමහර අය විහිළු කරනවා. හාමුදුරුවෝ කෙනෙක් මිත්‍රව ඇසුරු කරන එක වරදක් නැහැ. අවවාදනුශාසන ලබා ගන්න එක වටිනවා. හැබැයි සිහියෙන් ඇසුරු කරන්න මම මේ ඇසුරු කරන්නේ හාමුදුරු නමක් කියන කාරණා. ඒක වරදවා ගත්තොත් කරගන්න කුසල කර්ම ගොඩා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. Tamanට වඩා ಗುಣධර්ම වලින් වැඩි අය ඇසුරු කරන්නේ. දැන් මේ සිටු දිනයකට වැරදුනේ නැත. තෙරණින් වහන්සේ කල්පනා කරනවා මෙයට මේ පළදනාව අරන් දෙන එකද අරන් නොදෙන එකද මෙයට සංසාරේ වැඩි අලාභයක් වෙන්නේ. ඔය තෙරණින් සිහියෙන්නේ. තෙරණින් මහන්සි දකිනවා අරන් නොදුන්නොත් මා පිළිබඳව වෛරයක් ඇති කරගෙන මෙය අවීචයට යනවා. හැබැයි අරන් දුන්නොත් අරන් දුන්නොත් ඇය දාස භාවයටපත් වෙනවා. හැබැයි නිවන් දකිනවා. එහෙනම් මේට තියෙන අඩුම අලාභය තමයි අරන් දෙන එක. එහෙම කියලා හිතලා මොකද කළේ? පළඳනාවක් දුන්නා. ඒ නිසා තමයි මේ පුජ්ජුත්තර 16ක් වුනේ. තනින් තැනට පණිවිඩ අරගෙන යන 16ක් බවට පත් වුණා. කොහොම ඉන්නකොට මේ පුජ්ජුත්තර තමයි සාමාන්‍යයෙන් මේ සාමාවතීට මල් අරගෙන ඉන ගිරන් දෙන්නේ. ඇයි මල් ගේන්න යන්නේ සුමන කියලා මාලාකාරයෙකුගේ ගෙදරට. සාමාන්‍යයෙන් සාමාවතී මේ කුජුත්තරාවට දෙනවා කහවණු 8ක් මල් අරගෙන ඉන්න. ඇයි මොකද කලන්නේ? හැමදාම මල් අරගෙන ඉන්නේ කහවණු 4කයි. කහවණු 4ක මල් අරන් එනවා ඉතුරු කහවණු 4 හොරකම් කරනවා. කුජුත්තරා සාමාන්‍යයෙන් කලේ මොකයි? පින්වත්නි එක දවසක් එක දවසක් ඇය සුමන මාලාකාරයගේ ගෙදරට යනකොට එදා භාග්‍යතුන් වහන්සේ වැඩලා බුදුරජාණන් වහන්සේ ධම්මලදල අවස්ථානයේදී සුමන මාලාකාරට ධර්ම දේශනාවක් පවත්වනවා දේශනාව අවසන් වෙනකොට කොජ්ජුතරා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුර නසලා සෝවාන් ඵලයටපත් වුණා. පින්වත්නි සෝවාන් වෙච්ච කෙනෙක් අකුසල කර්ම කරන හේතුව සම්පූර්ණයෙන් නැසනවා. ඒකට කියනවා හේතු ඝාතක විරතිය කියලා. විරති තුනක් තියෙනවානේ. සම්පත්ති විරති, සමාදාන විරති, හේතු ඝාතක විරති කියලා විරති තුනක් තියෙනවා. සම්පත්ති විරති කියලා කියන්නේ සමහර අය උසස් කුලිය නිසා පව් කරන්නේ. අපේ ගෙවල් හරි වංශවත් අපි හරි නම්බුකාර પરම්පරාවේ පැවතගෙනයි ඒ නිසා මම හොරකම් කරන්නේ. අපේ પરම්පරාවේ කවුරුවත් දීලා නැහැ ඒ නිසා අපි පව් බොන්නේ. ඒතර පව් කරන්නේ නැති අර තමන්ගේ தත්වයෙන් පහළ වැටෙනවට බයි. ඒකට කියනවා සම්පatti විරති. සමාදාන විරති කියලා කියන්නේ මම අද සමාදන් වෙලා ඉන්නේ. මං අද අත සිල් අරගෙන ඉන්නේ ඒ නිසා මං පව් කරන්නේ. ආන්න එහෙම පව් වලින් වලකිනවා. හැබැයි හේතු ඝාතක විරති කියලා කියන්නේ කිසිම කලෙක ඒක නපව් කරන්නේ නෑ. පව් කරන හේතුව සම්පූර්ණයෙන්ම නැසලා ඉන්නේ. එහෙනම් දැන් වෙනද කුජුත්තර කහවණු අටෙන් හතරක් හොරකම් කළා. අද පදෙහෙන මේ හොරකම් කරන්නේ. අද කුජුත්තර මොකද කළේ? කහවණු අටේම මල් ගත්තා. ඒ කහවණු අටේම මල් අරගෙන සාමාවතියට ගිහිල්ලා දුන්නා. සාමාවතිය මල් ටික දිහා බලලා කියනවා මොකද දාසිය අද මල් කරුවගේ මල් මිල අඩු වෙලා රාශී කියනවා මේ ආර්යව වෙනදා මිලම තමයි අද එනගේ මල් වැඩි ආර්යවනි වෙනදා මම කහවණු 8ක් දුන්නට ගෙනාව කහවණු 4කයි මල් ඉතුරු කහවණු 4 මම හොරකම් කළා සාමාව තියනවා ඉතින් ඇයි ඉතින් අද විතරක් නොකලේ ආර්යාවනි අද ඒ නිවසට බුදුරජාන් වහන්සේ වැඩලා හිටියා. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් පැවැත්තුවා. දේශනාව වටහාගත්තු මම ආයි කවදාවත් පව කරන හිතක් මට නම් පහළ වුණේ නැහැ. එතකොට දැන් මේ සාමාවතී හරණයෙන් දැන් දඬුවම් කළ යුතු අවස්ථාවක්. නමුත් සාමාවතී කල්පනා කරනවා මේ දීර්ඝ කාලයක් කරපු වරද නවත්තන්න තරම් මේ දේශනාව උපකාරයක් වුණා නම් ඒ ධර්ම දේශනාව කොච්චර උත්තරම ඇද්ද මොනතරම් ආර්යෝ බණක් වෙන්නේ නැද්ද සාමාවතී කියන කුච්චුත්තරාවට පුළුවන් නම් නුඹ ඒ අහපු බණ මටත් කියලා දෙන්න කුච්චුත්තරා කියනවා හොඳයි ආර්යාවනි මං කියලා දෙන්න. හැබැයි ධර්ම ගෞරවයෙන් බණ ඇහුවොත් විතරයි මං කියලා දෙන්නේ. කොහොමද? මාවනාවල අලුත් වස්ත්‍රයක් අඳවල උස් අසුනක තැබුවෝ මං බණ කියන්න. ඇයි දැන් මේ මෙහෙම ඉල්ලීමක් ඉල්ලුවේ? දැන් සාමාවතී අවශ්‍යතාවය වැඩි නිසා කුජුත්තර සාමාවතියට මාන්නයක් වෙන්නවද? මේක තමයි ධර්ම ගෞරවය. මොකද මේ ධර්ම ගෞරවය කියලා කියන්නේ? ධර්ම රත්නයට ගරු කිරීම. සාමාන්‍යයෙන් පින්වතුනි බණ කියන කෙනා බණ අහන අය ධර්ම ගෞරවයෙන් බණ කියන්න ඕන. ධර්ම ගෞරවයෙන් බණ අහන්න ඕන. අද සමහර වෙලාවට බණ කියන දේශකයන් වහන්සේලා ධර්ම ගෞරවය කරන්නේ නේ. බණ අහන ශ්‍රාවකයෝ ධර්ම ගෞරවය කරන්නේ නේ. මේ අඩුපාඩුව එක පැත්තකින් හරි සිද්ධ වුණොත් වෙන්නේ අකුසල කර්මයක්. ඒ කොහොමද? අපි හිතමු මෙහෙම. දැන් අද මෙතන මම ඇවිල්ලා බණ කියනවා. ආසනී වාඩි වෙලා අපි හිතමු ගිහි උපාසක මහත්මියක් බණක් කියනවා. එන්වත්නි මම එනවා මෙතනට බණ අහන්න. මම වාඩි වෙන්න ඕන මොන වගේ ආසනකද? මේ ආසනයට වඩා ඉහළ ආසනයකද? මේ ආසනයට වඩා පහළ ආසනයකද? මේ ආසනෙට වඩා ඉහළ ආසනයක වාඩි වෙන්නේ කියලා කියනවනම් ඒක හිතෙන්නේ මෙතනින් ගිහි මහත්මේ මම හඳුනනවා නමුත් පින්වතුනි මේ ගිහි මහත්මයා ඉන්නේ මොන මට්ටමේද? දැන් ඒ ගිහි මහත්මයා බණ කියනවා. එයා තමයි දේශකයා. මම ශ්‍රාවකයා. මේ ආසනයේ ඉන්න ඒ ගිහි මහත්මයා ඉන්නේ මොන රත්නයේද? බුද්ධ රත්නයේද? ධම්ම රත්නයේද? සංඝ රත්නයේද? මේ ආසනයේ ඉන්න කෙනා ඉන්නේ ධර්ම රත්නයේ. එතකොට ධර්ම රත්නයට වඩා ඉහළින්ද සංඝ රත්නයේ ඉන්නේ ධර්ම රත්නයට වඩා පහළින්ද සංඝ රත්නයේ ඉන්නේ. ධර්ම රත්නයට වඩා පහළින් සංඝ රත්නය. එහෙනම් මම මෙතන බණ අහන්න ඇවිල්ලා වාඩි වුණොත් මේ අසුනට වඩා ඉහළ ආසනයකින් මොකද වෙන්නේ? ධර්ම රත්නයට වඩා ඉහළ තැනකින් වාඩි වෙච්ච නිසා මට අකුසලයක් වෙන්නේ. පින්වත්නි ධර්මයේ තියෙන්නේ සංඝ රත්නයට උඩින්. ඒ නිසා තමයි දුටුගැමුණු මහරජතුමා එදා බණ කියන වෙලාවේ රහතන් වහන්සේලා ඇවිල්ලා වාඩි වුණේ දුටුගැමුණු රජතුමා බණ කියන ආසනයට වඩා පහළ ආසනයක. රහතන් වහන්සේලා වාඩි වුණේ පහළ ආසනයක. ඒ තරමටම මේ ධර්මයට ගරු කරන්නට ඕන. දැන් මේ කුච්චුත්තර විල්ලන්නේ මොකද්ද? ආන්නේ ධර්ම ගෞරවය. දැන් අපි සමහර වෙලාවට දැකලා තියෙනවා බන අහහ ඉන්න අතරේ අපිට මේ ස්ථානෙන් ගරු කටයුතු හාමුදුරු නමක් වඩිනවා. ඒ ගරු කටයුතු හාමුදුරු මෙතනින් වඩිනකොට ඉංගත්නි සමහර අය බන අහහ ඉන්න ගමන් Tamange ළඟින් යන හාමුදුරන්ට ගරු කරන්න බැහැ. නමුත් තමන් නැගිටින්නේ කාත් එක්ක ඉන්න ගමන්ද? ධර්ම රත්නයත් එක්ක ඉන්න ගමන්. එතකොට නැගිටලා සංඝ රත්නයට නම් ගරු කරා තමයි. හැබැයි අගෞරව කළා කාටද? ධර්ම රත්නයට. එහෙනම් ධර්ම ගෞරවය කියන එක තියෙන්න ඕන. ධර්මයේ අහන වෙලාවක නැගිටිනම නම් නැගිටින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හෝ ධාතුන් වහන්සේ නමක් වැඩම කළොත් පමණයි. ඒ හැරෙන්න කිසිම කරුණකදී කිසිම කරුණකදී පින්වත්නි ඒ ධර්මයට ගෞරවයක් නැහැ. දැන් කුජුතර බණ කිව්වා. සාමාවතී ප්‍රධාන 500ක් පිරිස බණ ඇහුවා. දේශනාව අවසානයේ සියල්ලෝම උතුම් සෝවාන් ඵලයටපත් වුණා. පින්වත්නි සාමාවතී කුජුත්තරාව ළඟට ඇවිල්ලා කියනවා අපට මෙතෙන් පටන් නුඹව දහාස භාවයෙන් හඳුන්වන්නට බෑ. මෙතෙන් පටන් ඔබ අපි හැම දිනාගේම ආචාර්යයන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ අපිට ඔය වගේ හැමදාම බුදුරජාන් වහන්සේගෙන් බණක් අහගෙන ඉවිල කියත්. කුජුත්තරා එතෙන් පටන් හැමදාකම භාග්‍යතුන් වහන්සේගෙන් බණක් අහගෙන ඉවිල කියලා කියනවා. එයාට කොහොමද එච්චර මතක ශක්තියක් ලැබුණේ? ඊගොල්ලේ හරියට හරියට පටිගත කරගෙන එවිල දේශනාවක් විකාශනය කරන වගේ තමයි කුජුතරා බුදුරජාන් වහන්සේගේ බණක් අහගෙන එවිල කිව්වේ. ඒ මතක ශක්තිය ඇයට ලැබුණේ අර මං කලින් සඳහන් කරා ඇය පෙර කරපු කුසලයක්. පාත්‍ර ආධාරක අටක් පූජා කළා. පින්වත්නි මෙන්න මේ පාත්‍ර ආධාරකට පූජා කරපු එකේ කුසලයයි ඇයට ලැබුණේ. එහෙනම් පාත්‍ර ආධාරක පූජා කරනකොට ලැබෙන පින මොකද්ද? සංසාරේ හොඳ මතක ශක්තියක් ලැබෙනවා. අද බොහෝ දෙනෙක් පාත්‍ර පූජා කරාට අටපිරිකර පූජා කරාට පාත්‍රයට මේ ආධාරකය ගැන ඉච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ආධාරකේ පූජා කරනකොට සංසාරයේ හොඳ මතක ශක්තියක් ලැබෙනවා. ඒ නිසායි ඇයට මේ මුළු බණම දේශනාවම කටපාඩම්. දැන් සාමාවතීගේ ශ්‍රද්ධාව දවස ගානේ දවස ගානේ වැඩි වෙනවා. එක දවසක් ඇයට බුදුරජාන් වහන්සේ බලන ආසාවක් ඇති වෙනවා. කුජුත්තරාවට මේ පණිවිඩය කියනවා. කුජුත්තරා කියනවා ආරයන් වහන්සේ අපිට මේ මාලිගාවෙන් එළියට කියලා බුදුහාමුදුරු බලන්නේ නැහැ. මම මම උපායක් කියන්නම්. අර ඈත පේන මාර්ගයේ මාර්ගතුන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා. අපි මේ මාලිගාවේ කවුළු හදාගෙන මාර්ගතුන් වහන්සේ දුරදි දැකලා নমස්කාර කළා. එහෙම নমස්කාර කරන්න පටන් ගත්තා. මේ මාලිගාවට දවසක් මාගන්ධිය කියන අග්‍රමහේශිකාව ආවා. ඒ ආපු වෙලාවේ ඇය දකිනවා මාලිගාවේ දිත්තිවල කවුද? මාගන්ධිය කියන්නේ පින්වතුනි බුදුරජාන් වහන්සේ සමග වෛර කරගෙන ඉන්න කෙනෙක්. දෙමව්පියෝ දෙන්නා මේ මාගන්ධියට බුදුහාමුදුරු විවාහය කරන්න යෝජනාවක් ගෙනාවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ මාගන්ධිගේ රූපයට නිගහ කළා. ඒකට තරහා මාගන්ධිගේ හිතේ තිබුණා. සාමාවතීගෙන් අහනවා මොනවද මේ කවුද? කියනවා සාමාවතිය අපි බුදුන් සරණ ගියපු ශ්‍රාවකෙක්. බුද්ධ කියන වචනේ ඇහෙනකොට මාගන්ධිරි කියන කියනවා. ඒ නිසා ඇයිගේ හිතේ තරහ දැන් සාමාවතී පිළිබඳව තාවා. සාමාන්‍යයෙන් තරහ කරන ඇයිගේ ස්වභාවය ඕකනේ. තමන් කෙනෙක් එක්ක අමනාපනම් ඒ තමන්ගේ අමනාපකම තමන් මිත්‍රය ඇසුරු කරත් ඒ අයත් එක තමනාපයි. දැන් ගෙවල් වල ඥාති ඥාති අමනාපයි. තමන්ගේ ළමයි ඒ ඥාතින් ඇසුරු කරද්දී ළමයිට දෙන උපදේශ මොකක්ද? ඒ බාපත් එක්ක අපි තරහයි කතා කරන්න එපා. නැන්දලේ ගෙදර යන්න එපා. නැන්දලේ ගෙදරත් එක්ක අපි තරහයි. ඇයි තමන් තරහ නිසා තමන් ඇසුරු කරන අය ඒ තරහය ඇසුරු කරනවට අකමැති. ඒ නිසා ඒ ඇයත් එක තරහයි. දැන් මාගන්ධියට ඒ තරහ හිතට ආවා. ඒ වෙලාවේදී මාගන්ධිය හිතුවා මන් නුඹලට බුදුන්ගේ සරණ පෙන්වන්නම් කියලා ගිහිල්ලා රජතුමාට කියනවා මහරජ ආන් සාමාවතිය පරපුරුෂය ඇසුරු කරනවා. රජතුමා මේ කතාව අහලා ඇවිල්ලා බැලුවා. බලනකොට බිත්තිවල කවුලු? කාරණාව ඇත්ත නමුත් සාමාවතියත් එක්ක තියෙන ලෙන්ගතුකම නිසා ඒක පිළිගන්නේ කියන්නේ. කවුරු ටික වහලා මාලිගාවේ ආරක්ෂාව තර කළා. ඊළඟ වතාවේ තවත් දවසක මාගන්දිය තමන්ගේ ඥාතිකෙන් මාම කෙනෙකුට කියලා කුකුල් වට දෙනෙක් ගෙන්නව ගත්තා. කුකුලන් හතර දිනක් මරලා තවත් කුකුලන් හතර දිනක් පණ පිටි. රජතුමා කුකුල් මස් කන හරි ආසයි. පණ පිටින් ඉන්න කුකුලන් හතර දෙනා රජතුමාගේ ළඟට යනවා. රජතුමා කන්න ආත සාමාවතිය හදන කුකුල් මාස්. රජතුමා කුකුලන් හතර දෙනාව යවනවා සාමාවතියට හදලෙවන්නේ කියලා. දැන් සාමාවතිය සෝවන් වෙච්ච නිසා සත්තු මරන්නේ නෑ. පව් කරන්න බෑ කියලා රජතුමා කියනවා. මාගන්ධිය රජතුමාට කියනවා මහරජා ඔය කියන කතාව සැබෑවක්ද බලන්න ওই කුකුළු හතර දෙනා රජතුමනි යවන්න සාමාවතීගේ ළඟට බුදුරජාණන් වහන්සේට හදලා යවන්න කියලා. එතකොටත් බලන්නකො මොකද්ද කියන්නේ කියලා. මාගන් ජීවිලයි මොකද කළේ? සාමාවතියට යවන්නේ මෙරුණු කුකුලන් හතර දෙනා. මුලින් එවි පණ පිටින් ඉන්න කුකුලන් හතර දෙනා දෙවෙනි වතාව යවනවා මෙරුණු කුකුලන් හතර දෙනා. ඒ වෙලාවේදී මරුණු කුකුලන් හතර දෙනා කාමාවතිය හදලා බුදුරජාන් වහන්සේට දාන කියවනවා. කයිතුමාට මාගන්දී කියනවා මහරජ ඔබ වහන්සේට හදනකොට සත්තු මරුව විතරද පෞසිද්ධ වෙන්නේ? ඇයි බුදුරජාන් වහන්සේ වෙනුවෙන් සත්තු මරුවට පෞසිද්ධ වෙන්නේ නැද්ද? රයිතුමාට වැරදි කරුණක් ඔළුවට දානවා. නමුත් රයිතුමා ඒකටත් කිපෙන්නේ නැහැ. මොකද සාමාවතියට ගොඩක් ආදරය කරන නිසා. තුන්වෙනි වතාවේ සාමාවතිය ඉන්න මාලිගාවට රයිතුමා දවසක් යනකොට මාගන්දිය ගිහිල්ලා ඒ මාලිගාවට සර්පේ ගිහිල්ලා දානවා. රයිතුමා මේක දැනගෙන සාමාවතිය මේක කරා කියලා නියෝග කරනවා. මේ සියල්ලෝම අරගෙන ගිහිල්ලා ඊතල වලින් විදලා මරන්න කියලා. සාමාවති ප්‍රධාන 500ක් පිරිස පොළොවේ ඉන දක්වා පස්වලින් වහලා දුනු ඊතල අරගෙන විදින්න හදනවා අධිපො දුන්න අත්හැරගෙන බැරුව රජතුමා ප්‍රධාන සියලුම රාජපටයන්ගේ ශරීරෙ හිර වුණා. ඒ වෙලාවේදී පින්වත්නි සාමාවතිය ප්‍රධාන 500ක් පිරිස මෛත්‍රී කර කර හිටියේ. රජතුමා බයටපත් වෙලා කෑ ගහනකොට කියනවා මහරජා පොළොවේ පැත්තට හරවලා දුන්න විදින්න. එතකොට විතුනා. ගිල සාමාවතියගේ නගට අහනවා මොකද්ද මේකට හේතුව? කියනවා අපි නිර්දෝෂී. අපි වැරදි කරේ නේ. කරුණ දැනගන්නවා සාමාවතියට වරයක් දෙනවා. සමාවර්ගෙන් රයිතුමා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දෙන්න කියලා. නමුත් දැන් මාගන්ධිගේ තරහා තරහ පොඩ්ඩක්වත් අඩු වුණේ දැන් ඉන්දින තරහ වැඩි. අවසානයේදී මාගන්ධිය එක්තරා රාත්‍රියක තමන්ගේ ඥාති පිරිවර ගෙන්නවලා මුළු මාලිගාව වටේටම ගිතල් පොඟෝප රෙදි ඔතලා මාලිගාවට ගිනි තියනවා. එදා රාත්‍රියේ පිරිස මෛත්‍රිය කරා මෛත්‍රී ධානය වැඩුණේ. මොකද හේතුව පෙර පසේ බුදුරජාණන් වහන්සේ නම වැඩ හිටපු පිදුරු ගොඩක් මේ පිරිස ගිනි තියෙනවා. ඒ වෙලාවේ පසේ බුදුහාමුදුරුව ඇතුලේ වැඩ ඉන්නවා කියලා මේ පිරිස දන්නේ නැහැ. උන්වහන්සේ විරෝධ සමාපත්තියෙන් තමයි වැඩ ඉන්නේ. ඒ නිසා මේ පිරිස නොදැනගෙන ගිනි පිව්වා. නමුත් ගිනි දැල් වෙලා ඉවර වෙනකොට දැක්කා පසේ බුදුහාමුදුරනමක් වැඩ ඉන්නවා. රටේ රජතුමා ශ්‍රමණයන් වහන්සේලාට අතිශයින්ම ගරු කරනවා. දැනගත් රජතුමා මේක දැනගත්තොත් අපිව නසනවා කියලා හිතලා දෙවෙනි වතාවේ කලේ මොකද්ද? අර දැල් වෙන ගින්නට ගෙනල්ලා දර දැම්මා. පළවෙනි වතාව නොදැනගෙන කරා දෙවෙනි වතාවේ දැනගෙන කරා ඒ නිසා කුසල කර්මපතිය සිද්ධ වුණා. ආන්ගේ අකුසල කර්මය නිසා සාමාවතී ප්‍රධාන 500ක් කාන්තාවන්ට මෛත්‍රී ධානය වැඩුන්නේ ඒ මාලිගාවෙම දෙවිල ගියා. මාගන්ගේ දරුණු අකුසල කර්මයක් කරගත්තා. රජතුමා මේක දැනගෙන ඇයට දුන්නු දඬුවම මොකද්ද? ඇයව මාලිගාවෙන් එළියට අරගෙන ගිහිල්ලා ඥාති පිරිවරත් එක්ක කණුවල ගැට ගහලා පැහෙන තෙල් තාච්චි ළඟ තියලා රජතුමා නියෝග කරනවා මාගන්ධියගේ ශරීරයේ මස් කෑලි කපලා අර පැහෙන තෙල් තාච්චියට දාලා බෙදලා ඇයටම කවන්න කියලා. ඇයගේ හැම ඇයගේ මස් බෙදලා ඇයටම කන්න දුන්නා. ඒ විදියටයි ඇය වෙනසුනේ. පින්වත්නි බලන්න අකුසල කර්මී කොච්චර භයානකයිද? අදත් මේ වෙනකොටත් මාගන්ධිය අවීචි මහා නිරේ පැහැිනවා. එහෙමනම් මේ කරුණ වටහාගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්පමාදෝ අමත පදං අප්‍රමාදී කිනා ලං වෙනවා කාටද නිවනට පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාද කිනා ලං වෙනවා කාටද මරණයට අප්‍රමත්තානමිනන්ති ප්‍රමාද කෙනා අප්‍රමාදී කෙනා හරියට මෙරුණත් නොමරුණු කෙනෙක් වගේ පමාදෝ යේ පමත්තා යථා මතා හැබැයි ප්‍රමාද කෙනා ජීවත් වුණත් මල කෙනෙක් හා සමානයි මාගන්ධිය බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්න පින තිබිලත් බුදුන් සරණ යන්න බැරි වුණා ඒ තරමටම පෞකාරියක් බවට පත්වනවා. ඒ නිසා සසරේ අදටත් පැහැෙනවා. හැබැයි සාමාවතිය තිසරණ සරණ ගියා. ඇයි හිර කාර්යයක් වශයෙන් හිටියේ? නමුත් ඇයි බුදුන් සරණ ගිහලා සසරින් ඈතර වුණා. ඒ නිසා මේ කාරණාව අතිශයින්ම වැදගත් ධර්ම කරුණ රාශියක් උගන්වන ධර්ම කාරණාවක්. ලැබී තිබෙන කාල වේලාවත් අවසන් වෙලා තිබෙන නිසා මේ කාරණාව අපි මෙතකින් නිමවටපත් කරනවා. ඔබ හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ උපරිම වෙහෙස වෙලා උපරිම ඔබගේ වීරිය කැප කරලා ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ තෙරුවන් සරණ ගිහිල්ලා ඔබේ සංසාර ජීවිතය යහපත් කරගන්නට සසර මඟ කෙටි කරගන්න අප්‍රමාදීව වීරිය වඩන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දිනම සාතුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු. පින්තුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන් විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්න. එසේනම් 0112697143 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි